ඔබ දන්නවා ඔබ ඇවිල්ලා තියෙන්නේ අදි ඇසල පොය දවසේ. අදි ඇසල පොය දවසේ. ඇසල පොය බුදුරජාණන් වහන්සේ තමාගේ මුල් ගුරුවරුන් වැඩම කළ කරලා වැඩම කරලා පළමු ධර්ම දේශනාව පැවැත්වූ දිනය බව ඔබට අමුතුවෙන් මා කිව යුතු නැහැ. ඒ වගේ ශ්‍රේෂ්ඨ දිනේ එන මේ මාසය තුල එන අදිවේ ඇසල පොයේ දවසේ ඔබ මගේ ගාමට ඇවිල්ලා මට මේ නායකයෝ ඔබ සා ඔබ වෙනුවෙන් මේ සියලුම නායකින් කරපු ඉල්ලීම මට ඉවත දාන්න බෑ කියන එක මා මේ අවස්ථාවේදී මම කරන්න දෙන්න. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පමණක් නොවේ එක්සත් ජාති පක්ෂයේ ජාතිපේ ඇතුළු සෑම දේශපාලන පක්ෂයකම ඉන්න සියලුම දේශප්‍රේමී ජනතාවට මේ අවස්ථාවේ අප සමග අත්වැල් බැඳගන්නේයි සහෝදරාත්මකව මා ඉල්ලා සිටිනවා වගේම තමුන්නාන්සේලා දන්නවා තමුන්නාන්සේලා දන්නවා මම මම තමුන්නාන්සේලා දන්නවා කලබල කරන්න එපා සහෝදරයා එතකොට මේ පුත්‍රා අපිට කතා කරන්න. මම තමුන්නාසලට මතක් කරන්න ඕනේ මේ ඔබේ ආරාධනාව ඔබේ ආරාධනා පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට කලින් මම පොඩක් මතක් කරලා දෙන්නත් ඕන. තමුන්නාසලට යමක්. තමුන්නාසලට මතක ඇති 9 වෙනිදා. ජනවාරි 9 මේ ජනතාවගේ බහුතර ජනතාවගේ තීරණයට මම මම හිතන අපපු ආකාරය ඔබ දන්නවා. මම ඒ තීරණය අරගෙන රටට ඔප්පු කරා. 70 දී 1970 ලාභාල മന്ത്രിවරයා වශයෙන් තමයි මම පාර්ලිමේන්තුවට ආවේ. ඒ ආපු මම മന്ത്രിකම් කරා, ඇමතිකම් කරා, විපක්ෂ නායකකම් කරා, අගමැතිකම් කරා, ජනාධිපතිකම් දූර තරලා තියෙනවා. ඒ සියල්ලම මා ලබාගත ප්‍රගුණ කළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට මා ඊටම දැඩිසේ ආදරය කරනවා වගේම ගරු කරන බව මම තමුන්නාන්සලට මතක් කරන්න ඕනේ. ඔය සමහරු මාව හඳුන්වනවා එක එක විදියට නම් වලින් සමහරු මාව හඳුන්වන්නේ ආ ඒක අදිපත්ති. සමහරු හඳුන්වන සොඳුරු ආඥාදායකත්වය කියලා. මේ මොනවා කිව්වද මොන බොරු චෝදනා ඉදිරිපත් කළා. ඒ එදා කටයුතු කරපු ආකාරය ගැන මම ඉතින් මේක ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ පූර්වාදර්ශයක් සැපයුවයි කියලායි මම විශ්වාස කරන්නේ. මම දන්නවා මේ රටේ විතරන්නේ පිට රට අය හුදු වුණා. විරෝධයා මේක බාර දීලා ගියාද කියලා. එක බාර. ඒකයි තිබුණ තත්ත්වය. මම ගෙදර ඇවිල්ලා දවසට පස්සේ දවසේ පක්ෂ නායකයින් මම සියලු දෙනාම අපේ ටංගල්ලට කාල්ටන් වලට කැඳෙව්වා. එන්න කියලා කිව්වා. උන් ආවා. අපි කතා කරා අපේ ඉරණම ගැන. පක්ෂයේ තත්ත්වය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂයෙන් අපි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙච්ච දවසේ ඉඳලම අපේ අයට කිරියාර කරා. ඔවුන රැකියාවලින් දොට්ට දැම්මා. උන්ගේ ගෙවල් වලට ගිනි දිව්වා. උන්ට පහර දුන්නා. උන් මාරු කරලා එක එක පළාත් වලට. ඒ අතරතුර තවත් සමහරු විකල්ප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරන උත්සාහ ධර්මයෙන් හිටියා. ඒකින්ද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව 12 වෙනිදා කැඳෙව්වා. මේක කැඳවලා දොළොසින්ද අපි මධ්‍යම කාර්ක සභාව කැඳවලා ඒ තීරණාත්මක මොහොතේ පක්ෂය ආරක්ෂා කරගන්න එක මේ රටට ඉතාම වැදගත් වෙනවයි කියලා මම විශ්වාස කරා මම මේ බව ඊට පස්සේ මාව විධායක ජනාධිපතිවරයා හම්බ වෙන්න ඕන කියලා කිව්වා. ඔවුන් මම කතානායකතුමාගේ නිවසේදී ඔවුන් මුණ ගැහුණා. ඒ මුණ ගැහුණු වෙලාවේ ඔහුව වඩා ශක්තිමත් කරන්න ඕන නම් පක්ෂය ඔහුගේ අතට ඕන කියලා මට ඉල්ලීමක් කරා. මම ඒ අනුව ඔහුට පක්ෂය බාර දුන්නා. මම හිතනවා දින 7ක් ඇතුළත දින 7ක් ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මම බාර දුන්නේ. හැබැයි මම මට පක්ෂේ නායකත්වය හම්බුනේ බාර දීලා නෙවෙයි. සම්මේලනයක් ඇදවලා ගන්න වුණා මට. මාස 7ක කාලයක් ඒකට ගියා. පාසු. පක්ෂයේ නායකත්වය නව ජනාධිපතිවරයාට බාර දුන්නත් එක්ක මගේ තීරණේ දේශපාලන වැදගත්කම පිළිබඳව මේ ලබාගත් ආකාරය පිළිබඳව දුන්න ආකාරය පිළිබඳව තමුන්නාන්සලා ටිකක් ඉතිහාසයත් එක්ක සංසන්දනය කරන්න කියලා මං ඉල්ලනවා. එදා ඉස්සර හිටපු නායකයෝ එහෙම බාර දුන්නාද කියලා. හාමුදුරනේ මම කිසි දවසක සීනෙන් හෝ මගේ රටට මගේ මාතෘභූමියට වගේම මගේ පක්ෂයට මම ද්‍රෝහි වෙලා නැහැ. මොනතරම් දුෂ්කර වුණත් යටතේ වුණත් මම පක්ෂයේ මම ඉවසගෙන පක්ෂය වෙනුවෙන් වෙණී හිටියා. එක්සත් ජාතික පක්ෂය මේ රටේ පාලනය කළ ඒ 6 මාසෙ තුල වැඩි කලක් නෙවෙයි 6 මාසයයි. අතුලත ජාතික ආරක්ෂාව මහා තර්ජනයක්. ජාතික ආර්ථිකයට බරපතල අභියෝග එල්ල වෙලා තියෙනවා. ඒක තමුන්නාන්සලට මම කතා කරන්න ඕනේ නැහැ, කියන්න ඕනේ නැහැ. ඒක කාටවත් රහසක් නෙවෙයි. ත්‍රස්තවාදය විනාශ කරලා වසර 6ක් ගතවන්නත් කලින් මේ ආණ්ඩුව ත්‍රස්තවාදයට වන්ද වන්දි ගෙවන්නත් ඕන කියලා කැබිනට් පත්‍රිකා දාන්න තරම් ලැජ්ජ නැති උනායි කියලා කිව්වොත් වැරදි කියලා මම හිතනවා. මම අපි ඔක්කොටම පුදුම වුණා. හැබැයි ඒක සම්මත වුණේ නෑ කැමති. ඒක සම්මත වුණා නම් මම හිතන්නේ ලෝකේ පළවෙනි රට තමයි ලංකාව ත්‍රස්තවාදීන්ට වන්දි කියවපු. ත්‍රස්තවාදීන්ගෙන් ගුටි කාපු, මරුන් කාපු පවුල් වලට නෙවෙයි. තුවාල වෙච්ච අයට නෙවෙයි. ත්‍රස්තවාදීන්ට වන්දි ගන්න තරම් ඔවුන් දේශපාලන බංකොලොත්පත් එක දාන්නේ. ඒක ලෝක වාර්තාවක් වෙන්න තිබුණා හැම උනානේ. මං හිතනවා සමහර වෙලාවට මේ නායකයෝ හැසිරෙන්නේ අග්‍රාමාත්‍යවරයා. මීට අවුරුදු 12කට කලින් LTT නායකයන් එක්ක ශ්‍රී ලංකා ඉතිහාසයේ ද්‍රෝහිම ගිවසුම අස්තම් කරපු යුගයේ වැඩ කරපු ආකාරයටයි කියලා මම විශ්වාස කරනවා. මේ වත්මන් ජනාධිපතිවරයාට නොවේ හමුදා නායකින්ට නොවේ අඩුම තරමින් ඔහුගේ සමීප ඇමරිකාව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනතුරු හැංගීමේමත් ගණන් ගන්නේ නැතුව මේ අය කටයුතු කරපු අයයි අපිට පේන්න තියෙන්නේ. සහෝදරෝනි නව යෝන් තරුණයන්ට එක්සත් ජාතික පක්ෂයේ ඒ දරුණු පාලනය අත්දැකීම් ලැබිලා නැහැ. වයසක උදවියට හැකි මේක අත්දැකීම් තියෙනවා. නමුත් අනිත් අයට ඒ අත්දැකීම නැහැ ඒ දරුණු කාලය. රටේ තියෙන නීතියට පිටින් නොයෙක් සංවිධාන ආයතන පිළිවලා ජනතාවට දඩුවම් කළ හැටි තරුණයෝ දැකලා තිබුණේ නැහැ. ටයර් සෑයන් නැණ හැටි ගෝණ බිල්ලෝ ඇවිල්ලා උස්සගෙන යන හැටි මේ තරුණ දැකලා තිබුණේ නෑ. ජාතික සම්පත් රාජායතන බංකොලොත් කරලා ඒවා විනාශ කරලා පුද්ගලිකාංශයට විකුණපු හැටි. එලි පිට බංකොල්ල කාපු හැටි. ආකාරය ගැන මේ තරුණයෝ දන්නේ නැහැ. ඒවා දැකලා තිබුණේ නෑ අද. විදේශ බලවේගවලට රට පාවා දීපු හැටි. බෙදුම් වාදීන්ට ඉඩ දීලා වන්ද කෑලි වලට කඩන්න පාර හදපු ඇති මේ තරුණයෝ දැකලා තිබුණේ නෑ ඒකින්ද මේ තරුණයන්ට මේ පිළිබඳ අත්දැකීමක් නෑ එක්සත් ජාතික පක්ෂය පාලනය කරලා ඔබට මතකයි වැඩි කියන්න මතකයි අපිට මතකයි 89 90 අපිට මේ තරුණයෝ වෙනුවෙන් මේ රටේ තරුණයෝ වෙනුවෙන් අපිට ජිනීවා වලට යන්න මානව අයිතිවාසිකම් සංවිධාන වලට එන්න යන්න මම වාසු අතුරු අපි කණ්ඩායම් එකතු වෙලා යන්න අපි කටයුතු කරා එදා. එම ගිහිල්ලා අපි එදා හඬ නැගුවා. අපි පාදයාත්‍රා අපි ඔක්කොම එක්කව වෙලා ගියා. අපි ඔක්කොම එක්කව වෙලා එදා පාරට බැස්සේ පාදයාත්‍රා ගියේ ජනഘോഷා කළේ මිනිස් තංගල් ඇන්දේ පිකටින් කරේ මේ පාලනයේ තේරීම. ඒක අපේ තරුණයාට මතක නැතුව ඇති. හැබැයි මේ මාස 6 දී මේ වැඩ කරපු ආකාරය දිහා බැලුවම මේ තරුණයන්ට තේරුම් ගන්න පුළුවන් වේවි. ඉතිහාසයේ මොවුන් කොහොමද වැඩ කරේ කියලා. ඔවුන්ගේ ඓතිහාසික කෙරුවාව මතක් බලා ගන්න පුළුවන්. ත්‍රස්තවාදීන් තවත් පෝෂණය කරන්නවත් ඔවුන් පෝෂණය කරන්න උත්සාහ කරලා හමුදාව උතුරෙන් ඉවත් කරලා මම හිතන්නේ ඩොලරේ දැන් බඳුලා 140 140යි 41 දක්වා යන්නේ ඉඩ ඇරලා ගෝවියව අතරමං කරලා දේශීය ව්‍යාපාරිකයව කර්මාන්තකාරයව බංකොලොත් කරලා රජයේ සේවකයන් පීඩණයට ලක් කළා. කිරේ විලංගුවේ දාලා මාරු කරලා අස් කරලා. මහා මඟට ඇදලා දාලා. දින 100ක් ඇතුළත එතනෝල් ලයිසන් ස්පිරිටුලයිසම් 26 27යි. එදා කිව්වා. මෙයාලා ඊට පස්සෙන් දුන්නා. දින 100ක් ඇතුළත ලංකාවේ සිදුණු ලොකුම මහ බැංකු බැඳුම් කර වංචාව. ඒක මංකොල්ලය මහා මංකොල්ලය කියලා හඳුන්වන්නේ. කෝටි 5400ක මංකොල්ලයක් කාපු විතරක් නෙවෙයි විරුද්ධ දේශපාලන මත දනන දේශපාලඥයි ඉරේ විලංගුවේ දාලා විදේශ මුදල් වංචා කරලා දූෂිතයන්ගේ නඩු ඉවත් කරලා පෙන්වලා දීලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ තරම මේ දින 100 ඇතුළත වැඩිහිටි අපට එක්සත් ජාතික පක්ෂය ගැන අමතක වෙලා තිබුණු අතීතය නැවත මතක් කරලා දීලා තියෙනවා. තරුණයන්ට හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මොවුන් කරන අත්දැකීමක් ඇවිල්ලා තියෙනවා මේ වැඩ කරන ආකාරය පිළිබඳව අවබෝධ කරගන්න. ඒ වගේම අපේ කාලේ තිබුණු වරාය ගුවන් තොටුපොළ ක්‍රීඩාංගන නවනගර අධිවේගී මාර්ග මහා මාර්ග මහා පාලම් මහා ජලාශ පාසල් විද්‍යාගාර රෝහල් සතිපොළ දක්වා ගොඩනගන ප්‍රවෘත්ති තමයි පුවත්පත්වල පළ වුණේ. එපා වෙන තරමට පළ වුණා. මොකද දවස ගානේ දවසට ලංකාවේ එක කොනක නෙවෙයි මුළු ලංකාව පුරාම ලංකාව පුරාම සංවර්ධනය මහා වැඩබිමක් වෙලා. ඒ වැඩබිමේ ප්‍රවෘත්ති පළ වුණා. ඒ ප්‍රොන්තු බලවුනේ ඇත්ත වශයෙන්ම 110ක 20ක තමයි වැඩ කරපු ගාන. අද අපි පටන් ගත්තේ අවසන් කළා. අර බෝඩ් ගලවලා අලුත් බෝඩ් ගහලා විවෘත කරන. ඒවා තමයි පළ වෙන්නේ. එහෙම නැත්නම් ඒ වැඩ නවත්තලා මාස 3ක් ගිහිලා ආපහු අලුතෙන් පටන් ගන්න ඒවා. අපි වෙන් කරපු මුදල් වලින් මෙච්චර කලක් ඒවා වැඩ කරන්නේ නැතුව ඉඳලා දැන් වැඩ කරන කතා. ගැන අපිට අහන්න. මිනිස්සු හැමදාම වෙනස් වෙනස් දේවල් තමයි කියන්නේ. දේශපාලන හිරේ යවනේ වගේ පාලි ගැනීම ගැන. කයිවාරු හනියෝ. අපි කතාවෙන් විතරක් නෙවෙයි අපි මේ රටේ ජනතාවට තමන්ගේ මාතෘභූමිය ගැන ආඩම්බරයක් ඇති වෙන්න. මේ රට බිහි කරලා තිබුණා. මේක වාසනාවන්ත රටක් කියලා හැම මිනිහම කියන්න පටන් ගත්තා. ලෝකේ හැම මිනිස්සෙක් අපේ ලෝකේ අපේ ප්‍රශ්න විසඳගෙන අනෙක් රටවල් වගේම නැගිටින්න පුළුවන් කියන එක අපේ ජාතියට මේ හැඟීමක් ආවා. ඒක කායවත් දුනා. මිනිසුන්ගේ හදලා. ඒකින්ද තමයි රට අත්හැරලා ගිය මිනිස්සු ආපහු මේ රටට ආවේ. අපි කොළඹ නගරයේ දැක්ක කාටත් ආයි පිරිසිදු යහපත් රටක් ගොඩනගන්න පුළුවන් බව විශ්වාස කරනවා. පසුගිය කාලේ ලෝකේ පළවෙනි තැනට ආවා. ඉතා ඉක්මනින්ම දියුණු වන රට නගරය කොළඹ නගරය කියලා. හැබැයි ඒකත් දින 100න් කියලා පෙන්වන්න හදලා නිකයි. අපි මේ රටේ දේශපාලනයේ තිබුණා හානිකර දේවල් බොහොමයක් උණුමක් කියට දැම්මා. දේශපාලන වෛරය පලි ගැනීම අපි කුණු බක්කයට දැම්මා. අපේ යුගයේ නීතියේ ආධිපත්‍ය රැකුණා. අද ඉන්න අග්‍ර විනිශ්චයකාරතුමා හිටපු අපිට පැහැදිලිව අපි කියන්න ඕන යම් ක්‍රමවේද තියෙනවා යමක් කරන්න අපි ව්‍යවස්ථාවෙන් පිට ගියේ නෑ අපි ව්‍යවස්ථාවෙන් පිට ගියේ නෑ කිසිම දෙයක් කරන්න. අපි ව්‍යවස්ථාවට ඒ තැන දුන්නා. එදා ඇමතිවරු යම් කිසි අධිකරණයට බැන්න නම් එයාව හිරේ ගියා. අද අමු අමුවේ අධිකරණයට අපහාස කරනවා. මේ නායකයෝ දැනගන්න ඕනේ වන් අතර කරන්නේ. ඒකින්ද අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕන. මේ පාලි ගැනීම මතුගම නගරේ ඉඳලා අපේ ප්‍රාදේශ සභා නියෝජිතේ ධනගස්සවල තිබුණා. එදා ඉඳලා තමයි ඔය පාලි ගැනීම පටන් ගත්තේ. ඒක තාමත් දිගටම යනවා. එදා අපි දාපු කුණුගෝඩේට දාපු දේ නැවත ඉදිරියට අරගෙන තියෙනවා. මේක නැවත මේ තත්ත්වයක් ඇති වෙන්න ඉඩ දෙන්න බෑ. මම හිතන්නේ අපේ නායකයෝ තමුන්නාන්සලා ගරුතර මහා සංඝය අපිට ආරාධනා කරන්නේ පලිගන්න වෛර කරන්න පලිගන්න නෙවෙයි යලි මේ රට ගොඩනගන්න අපිලා පක්ෂේ බාර දීලා වගකීම් බාර දීලා හිස් සතින් ගමට ආව මට මොන චෝදනා නැගුවා මේ රටට ආදරය කරන මිනිසුන්ගේ හදවත් අර කිසිදු දෙයක් මම ලබාගෙන නැති බව ඔබට පැහැදිලිව කියන්න එදා මේ පක්ෂ නායකී මේ පක්ෂ නායකී දිනේෂ් ගුණවර්ධන වාසුදේව නායනායකකාර විමල් වීරවංශ උදය ගමන්පිල ඇතුළු අනිකුත් නායකීන් එකතු කරගෙන බෝඩිං ආරම්භ කරු ගමන සාලෙන්දිලා මේ ඉන්න සියලු දෙනා වනතුංගලා වෙල්ගමලා පක්ෂය තුල හඬනගා එළියට ඇවිල්ලා ඉසා නායකලා සාලින්ද ඒ වගේම ටීපී ඉලංගරත්නලා ඒක නායකලා ඇතුළු මේ කණ්ඩායම මම නම් වශයෙන් කියන්නේ නැහැ මෙතන ඔක්කොම ඉන්නවා. මේ කණ්ඩායම එදා නුගේගොඩින් ආරම්භ කරපු සටන ඔව් ඒක රණදුංගයි. මං ඒ රණදුංගලා කිව්වේ පවුලේ කට්ටිය. ඒ දුවලා ටික පුතාලා අද මේ රට ඒ කට්ටිය ආරම්භ කරපු ජන පවුල. ඒ ජන පවුල ආරම්භ කළා නිර්මාණය කරලා නුගේගොඩ සෙන්කඩගල මහනුවර ඇතුගල්පුර රුවන්පුර මාතරහරා හමාගෙන ඇවිල්ලා ඒ උලඟ අද මහා බලවේගයක් අපාටපත් වෙලා මේ දොරකඩ හමාගෙන ඇවිල්ලා තියෙනවා ඒක නිසා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආදරණීය මිත්‍රවරුනි මම රටේ ආරක්ෂාව වෙනුවෙන් පක්ෂ ආරක්ෂාව වෙනුවෙන් අපි හැම වෙලාවෙම අපි නැවත වාරයක් මම ඉල්ලා සිටිනවා සියලුම සියලුම දෙනා තමුන්නාන්සලා මට කරන මේ ඉල්ලීම මම කිසිසේත් ප්‍රතික්ෂේප කරන්න සූදානම් නැtei කියන එක. එම අයිතියක් මට නැහැ. එම අයිතියක් මට නැහැ. ඒක නිසා රට වෙනුවෙන් රට වෙනුවෙන් රට වෙනුවෙන් මේ මාතෘ භූමිය වෙනුවෙන් ඉදිරි මහා මැතිවරණයට අපි තරග කරන්න ඕනේ කියලා අපි බොහොම පැහැදිලිව තමුන්නාදලා තිනවා. ඒක තමුන්නාදලා කරන ඉල්ලීම මම හිත සිතින් පිළිගන්න බව ඔබට මේ මැද පුරනදී මම ප්‍රකාශ කරනවා. ඒක නිසා මේ ඉදිරියේ පැහැදෙන මහා මැතිවරණයට මේ මහා ජනපෞරත් එක්කම අපි ඉදිරියට යනවා. ඒක ඉදිරියට යන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ නතර වුණු සංවර්ධනය ඒ නතර වුණු ආර්ථික ගොඩනැගීම මේ සියල්ල නැවත අධිකරණයේ ස්වාධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදය අපි නැවත ගොඩනගන්න ඉදිරියට ආණ්ඩුවක් පිටවන්නට අපි සූදානම් කියන එකත් අපි මතක් කරනවා. සහෝදරවරුනි අපිට තියෙන්නේ එක බැඳීමයි අපිට තියෙන්නේ එක බැඳීමයි එක කිව්සුමයි ඒ මේ රටේ ජනතාවගේ එක තියෙන පැවීමේ කිවිසුම විතරයි කියන එක මම මතක් කරන්න ඕන. තමුන්නාන්සේලා මට වගකීමක් පාර දුන්නද? ඒ පාර දුන් සියලු වගකීම් 2005 දී 2010 දී උපරිම ලෙස ඉටු කරන්නට අපිට පුළුවන්කම ලැබුණා. ඒක නිසා තමුන්නාන්සේලා වෙනුවෙන් අපි විශේෂයෙන් මේ රටේ දුව පුතාලා වෙනුවෙන් පසුගිය ජනවාරි 8 වෙනිදා ඔබ මා වෙනුවෙන් ඔබත් ඔබගේ මාපියාණෝ එකසේ දුක් වුණ බව මම දන්නවා. ඒ තංගල්ල කාලට නුවරට නගර ගෙදරට මැදමුල්නේ ගෙදරට ආපු මා ලංකාවෙන් මාපු සෙනඟ ඔවුන් පැවසූ දේ. ඔවුන් එදා හැසිරුණු ආකාරය. අඬා වැළපුණු ආකාරය මම දැක්කා. මම දන්නවා සමහරුගේ ගෙවල් වල ලිපගිනි දැල්වන්නත් දැල්ුවේ නෑ ඒ දවස්වල. කිරිබත් යුනේ නෑ. වන්දිනේට. එදා මේ දරුවන්ගේ හදවත් වලට ජාති කොඩය ඔහුගේ හදවත් වල අඩංගුම කළ බව වගේ හැඟීමක් ඔහුට හැඟුණු බව මම දුටුවා. ඒ එදා අඩගුම වුණු ජාතික ජදය යලි මේ පොළවේ කෙලින් කර ඔසවන්න මම ඔබ ඔබගේ මේ දරු පිරිස වෙනුවෙන් මේ පුතා වෙනුවෙන් මම ආදී වෙන විදිහට එනවා ඒ නිසා සහෝදරෝනි ඒ වගේ ඒ වගේම මේ වෙහෙස කර ගමනේදී මා හැර නොගොස් මා වෙත ආදරය ආරක්ෂාව ආශිර්වාදයේ සැපයෝ ඈත පිට පිටිසර ගම්මානයේ සිට ප්‍රාදේශ සභා മന്ത്രിවරුන්ගේ පළාත් සභා മന്ത്രിවරුන්ගේ දියවන්නාවේ පාර්ලිමේන්තුව දක්වා වූ සෑම තලයකම සෑම දිනම වෙතම නගරයේ මම හිස නමලා මගේ ප්‍රමාණමය ඒ වගේම සංවේදී මොහොතේ මම මේ අවස්ථාවේදී පුද කරනවා. විශේෂයෙන්ම මම කියන්න ඕන අපි අතින් සිදු අඩුපාඩු නිවැරදි කරගෙන වඩා ජනතාවට සංවේදී වෙමින් මව්බිමට ආදරය කරමින් ඉදිරියට යන්න අද මේ ඇසල පොහෝ දිනේ අපේ නායක හාමුදුරුව මට දැක්වූ සහයෝගයේ පන්සල් තුලින් මාව ආරාධනා කළා බෝධි පූජා කළා මට දැක්වූ ආශිර්වාදය මට මේ පිළිගන්නට ඔබේ ආරාධනාව පිළිගන්නට එක් හේතුවක් වුණයි බව මම තමුන්නාන්සේලට මේ ආස්ථාවේදී මතක් කරනවා. නූතන ජාතිය ගොඩනගන හටනෙවි සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග අපි හැමෝම අත්වැල් බැඳගෙන හැමෝම එක ජාතියක් විදියට ඉදිරියට යන්නට අපි පියවර ගන්න ඕනේ කියන එක අපි මතක් කරගන්න. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පමණක් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ ආයි මම මම කියනවා ජනතා විමුක්ති පෙරමුණේ ඇතුළු සෑම දේශපාලන පක්ෂය ඉන්න දේශප්‍රේමී ජනතාවට අප සමග අත්වැල් බැඳ ගන්න. අපි ඔවුන්ට සහෝදරාත්මකව ඉල්ලා සිටිනවා ඔබ 2005 දී අපි සමග අත්වැල් බැඳගත්තා වගේ. ඔබ සියලු දෙනාටම දරුවන් සල්මයි. Thank you.